ඒ ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව පැහැදිලිවම අපිට වෙලා තියෙන නිසා මම හිතන්නේ ඕනම කෙනෙකුට එවැනි අවස්ථා තියෙනවා. මම හිතන්නේ රටේ ජනතාව කල්පනා කරන්න ඕනේ කොච්චර සාධාරණද ඒ අයගේ ඉල්ලීම් කියන කාරණාව. එහෙම නැත්නම් මම හිතන්නේ බුදුමාලා රටම දන්නවා අපේ පක්ෂය තුල බව වෙනදට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් මේ සේරම ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම රටේ එවැනි තත්ත්වයක් ඇති වීම ඉතාමත් සුබදායකයි. එකම ගැටලුව ඒ වර්ජනය හෝ කරන වෘත්තීය සමිති කොතරම් සාධාරණ කරුණු මත ඒ වර්ජනය සිදු කරනවද කියන පිළිබඳව රටේ ජනතාව තීන්දුව කරන්න ඕනේ. ඒ අය ක්‍රියාකලාපය මොකක් සඳහාද මේ කියන එක